අවසරයි ස්වාමීන් වහන්ස මගේ කමඨහන් වාස්තාව පසුගිය සතියේ කීප සැරයක් භාවනාවට වාඩි වුණා මම 12 වෙනිදා ලියපු කමඨහන් වාස්තාව කියවන්නම් ස්වාමීන් වහන්ස 12 වෙනිදා භාවනා කරපු වෙලේ පන්සිල් අරගෙන භාවනාව සඳහා වාඩි වුණා එදා ශරීරයේ නොසන්සුන් බව ටිකක් අඩුවෙන් තමයි දැනුනේ එකම ඉරියව්වක ශරීරය පවත්වාගෙන යන්න පුළුවන් වුණා නමුත් හිතේ නොසන්සුන් ගතිය ගොඩක් වැඩි නොයෙකුත් කල්පනාවල් එනවා දවසේ සිදුවෙච්ච දේවල් ලෙඩ ගැන ව්‍යායාම ගැන කමඨහන් වාර්තාව ඊළඟට ලියන එක ගැන ඒ වගේ ගොඩක් වෙලාවට සිත යනවා ස්වාමීන් වහන්සේ කලින් වතාවේ මතක් කරා අර මට තිබ්බ එක අත්දැකීමක් සිත පිට යනකොටම ඒ බව දැනුණා කියන එක. එම දෙයම නැවත නැවත පුහුණු කරන්න කියලා ස්වාමීන් වහන්සේ අවවාද කරා. මම ඒක කරන්න උත්සාහ කරා. ඒක බැරි ඒක බැරි වුණා ස්වාමීන් වහන්සේ හැමතිස්සෙම මට මතක් වුණේ පිට ගියාට පස්සේ. එතකොට මට මට එතකොට පොඩි පසුතැවීමක් දැනෙනවා. ඊට පස්සේ පසුතැවීමක් දැනෙච්ච විදිය මතක් වෙනවා. ඊට පස්සේ රායක හොඳ නෑ කියලා ඒක නතර කරගන්න හදනවා. ඒ වගේ සයිකල් එකක් තමයි ස්වාමීන් වහන්සේ යන්නේ මේ ගියේ භාවනාවේදී. හොඳයි. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ දුන්න තවත් අවවාද දැන් ශරීරය දිහා බලා සිටීම මේ වගේ දේවල් මතක් වෙනකොට ඒක කරන්න මම උත්සාහ කරා. මේවා හැබැයි ඒ කියන්නේ විනාඩි 15ක් විතර ඉඳලා මම නැගිටලා ගියා. කියන්නේ ආයෙ පොඩ්ඩක් රිලැක්ස් වෙලා ඉන්න ඕනි කියලා. ඊට පස්සේ ආයෙ ඇවිල්ලා වාඩි වුණාම ටිකක් සාර්ථක වුණා. අර කලින් වතාවට වඩා නොසන්සුන් බව අඩු වුණා. එහෙමයි. සමහර දවස්වල ස්වාමීන් වහන්සේ දැන් භාවනාව කරන්න එක්ක හිතෙන්නේ නැතිකොට නැත්නම් වෙලා නැතිකොට මං නිකන් වාඩිලා ඉන්න වෙලේ වාඩි වෙලා ඉන්න විදිහටම මම නිකන් හිත දිහා පොඩ්ඩක් බලාගෙන ඉන්න වගේ ඒ කියන්නේ පෙර සූදානම මුකුත් නැතුව එහෙමත් උත්සාහ කරා. ඒකත් ඉතින් පරමාර්ථයට ඒක මම කරනවා ස්වාමීන් වහන්සේ. දැන් ඒක පොඩ්ඩක් පුරුද්දකට වගේ යනවා වගේ පොඩ්ඩක්. අද ස්වාමීන් වහන්සේ එහෙමයි. ගොඩක් වෙලාවට ස්වාමීන් වහන්සේ භාවනාවේදී මට තියෙන්නේ අර ප්‍රියතිය නැහැ. මේ අර හිතේ තියෙන්නේ නිකන් අර කලින් වෙච්ච ඒවා අද වෙච්ච ඒවා කරන්න තියෙන ඒවා ගැන නොසන්සුන්කමක් සහ අර අර භාවනාව පොඩ්ඩක් දැන් මං මං හිතන හැටියට භාවනාව වැරදි පැත්තකට යනකොට ඇතිවෙන පසුතැවිල්ල තමයි ගොඩක් වෙලාවට මතුවෙන්නේ. ප්‍රීතියක් නම් නැහැ කියලා මං කියන්න ඕනි දැනට. ස්වාමීන් වහන්සේ අද දේශනා කරපු දේවයෙන් අර මේ කෙලස් ගැන එහෙම මම සමහරලාට ඒක භාවනා කරනකොට නෙමෙයි නිකන් කල්පනා කරනවා. දැන් මේ මේ සංහාව නේද මතුනේ. ඒ වගේ මම ඉතින් කල්පනා කරනවා සමහර වෙලාවට. හොඳයි. ඒකයි ස්වාමීන් වහන්සේ මම ලියලා තියෙන්නේ. අර දෙවෙනි වතාවේ වාඩි වෙලා ටිකක් හොඳට කෙරුණා. එහෙමයි. ඔය වාර්තා දෙක අරගෙන බැලුවොත් එහෙම ඡායනවන ඔබතුමිය දකිවි අර පළවෙනි දවසේ ඔබතුමී කිව්වා මට මතක නෑ හරියට කොහොම නමුත් බලන්න එක දවසකදී හිත තැම්පත්, කය තැම්පත් නැහැ. තවත් දවසකදී කය තැම්පත්, හිත තැම්පත් නැහැ. එහෙමයි ස්වාමීනි. අන්න ඒ වගේ ස්වභාවයන් තියෙන්න පුළුවන්. එහෙමයි. අන්න හරි. එතකොට මම ඕක උතනට එන්න අර සාමාන්‍ය ජීවිතයේදී සිද්ධ වෙච්ච දේවල් අපි ග්‍රහණය කරගත්ත විදිහ හේතු වෙන්න ඕන. ඒකේ තේරුම අපි ඒවා ස්පර්ශ කරලා තියෙබ්බ විදිහ තුල අපි හිතන්නකෝ ඔබතුමිය අර tempat ස්වභාවයෙන් කරපු ඒ ඒ කාරණාවන් වලදී ඒ චෛතසිකව ඒ දේවල් වලට tempat වෙන විදිහට ඒවා ඇල්ලුව වෙන්න පුළුවන්. නමුත් කායිකව විඝාට විඝාට කරුණු කාරණා කරන්න හිතුව වෙන්න පුළුවන්. අනිත් දවසේදී ඕක අනිත් පැත්තට පෙරුණා වෙන්නත් පුළුවන්. එතකොට කමඨං වාර්තාවකින් නැත්නම් ආපස්සට බලන එකකින් ප්‍රතිවික්ෂාවෙන් තමයි අපිට අහුවෙන්නේ මේකේ මේ යන ක්‍රමය මාර්ගය පාත් එක මෙන්න මෙහෙම එකක් තියෙනව නේද කියලා. එතකොට ඕකේ හොඳම ඥාණය තමයි අපිට අහුණා නම් මේහෙම තැම්පත් වෙන ස්වභාවයට යන්නේ මෙන්න මේ මේ මේ මේ විදිහට හිතාපු හින්දා කටයුතු කරපු හන්දා කියලා. කොහොම නමුත් ඔය ওই ටික ඔක්කොම අරහන් ඇතුලේ තියෙන අරිෂ්ඨාංගික මාර්ගය ASCII ඒ ටික තැම්පත් වෙනවා නමුත් ඒක අපි භාවිතා කරන විදිහක් තියෙනවානේ අන් ඒ ටිකයි අල්ලගන්න අන් ඒ ටික ස්පර්ශ කරගන්න බලන්න එහෙම වුණාම ඔබතුමියට හදාගන්න පුළුවන් වේවි හොයාගන්න පුළුවන් වේවි මේකට යන්න තියෙන මේක වැඩ කරන ක්‍රමය කොහොමද වගේ අන්න එහෙම එකක් තව එකක් මටත් අර සාමාන්‍ය ජීවිතයේදී ඉඳලා හිටලා ඒ ඉන්න ඉදිහටම අර විශේෂ සකස් වීමක් නැතුව සිහියට අවධානය යොමු කරන්න ඒ එහෙම හිතනවා කියපෙක බොහොම හොඳයි. ඒක ඇත්තටම හොඳ දෙයක්. එතකොට ඔබතුමීට නෝටිස් වෙන්න පුළුවන් දාලා ඉන්න සපතු දෙක ඒක ඇඟේ ගෑවිනේවා ඇදගෙන ඉන්න ඇඳුම් ඇඳේ ඇඟේ ගෑවෙන වාඩි වෙලා ඉන්න වාඩි වෙලා නම් ඉන්නේ ඒක ෆෑන් එකක් හරි AC එකක් හරි දිනන ඒක හුලං වදිනවා නම් ඇඟේ ඒක සද්දයක් ඇහෙනවා නම් ඒක ඈනක් හරි මොකක් හරි අල්ලනවා නම් ඒ ඒ ස්පර්ශය අන් ඒ වගේ දෙයක් අහු වුණා වෙන්න පුළුවන්. ඒ අහු වෙන්න දේ පොඩ්ඩක් ස්පර්ශ කරගන්න බලන්න. ඒකට සාදර වෙන්න බලන්න. එහෙම වුණාම එතනදී ලොකු විවේකයක් හම්බ වෙවි කියලා මම විශ්වාස කරනවා. මං ඒ වගේ දේවල් වලින් තමයි අපි අල්ලන්නේ සිහිය කියන එක කොහොමද අපි තේරුම් ගන්න කියලා. සිහිය කියන වචනයක් තියෙනවා මේ වචනේ පොතේ පොතේ සඳහන් වෙලා තියෙනවා මයින්ඩ්ෆුල්නස් කියලා. ඒක විස්තර කරලා තියෙන්නත් පුළුවන් ඒ උනාට මේක අපි කායිකව ස්පර්ශ කරනකම් හරියට ප්‍රායෝගිකව අපි හඳුනන්නේ නැහැ මම මේකේ තියෙන සංගතක මේවයි කියලා. එතකොට සතිපට්ඨානය තුලින් අපිට කියලා දෙන්නේ ඔබතුමී මේ දැන් කිව්වා සමහරක් ඒවා තියෙනවා අර මං බලාපොරොත්තු විචිත වෙච්ච නැති හින්දා මෙහෙම වුණා නීමයි කිව්වා. එතකොට ඒ දේවල් තාමත් අපිට තියෙන්නේ කමඨහනක් වෙන හැටියට නෙවෙයිනේ. ඒවා තියෙන්නේ තාමත් අපි අපි ගාම තියෙන්නේ මම බලාපොරොත්තු නොවන ගොන්නේ. ඒ ගොඩේ. එතකොට සතිපට්ඨානය තුලින් උගන්වන්නේ කොහොමද කියලා දෙන්නේ. ඒ හැම එකකම ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කොහේ හරි තැනක් තියෙනවා කියලා. අපි අනාගතයට බලමු ඒක කොහොම කොහොම හරි පෙරලා මෙහෙම මෙහෙම ගන්න පුළුවන් වෙවි. අන් ඒ වගේ මේක හරියට අර අර අර මත මතකයි තිබ්බ මේ රූබික් කියුබ් තියෙන්නේ. අන් ඒ වගේ වැඩක් වගේ එකක් මේක. මොකද ඒක එහෙට මෙහෙට හරවල හරවල බලන්න ඕන හරියන පැටර්න් එක කොහෙන්දම හදාගන්නේ. අන් ඒ වගේ එකක් තියෙන්නේ මේක. ඇත්තටම කියනවා. ඉතින් ඒක හන්දා පුළුවන් තරම් එහෙම සිහියට ප්‍රධාන තැන දෙන්න බලන්න. ඊලා තමන් මේක ග්‍රහණය කරගන්න විදිහ හොඳට අල්ලගන්න බලන්න. තමන්ගේ ස්වභාවය කොහොම හිතෙන් මේ දේවල් ග්‍රහණය කරගන්න කරන විදිය. නැත්නම් ඒ ඒ දේවල් වලට තියෙන ප්‍රතිචාරයන් ටික අල්ලන්න බලන්න. මම පොඩි මෙහෙම එකක් කියන්නම්. එක දවසකදී දාගත්ත පොඩි කොටසක්, තවත් දවසකදී තවත් කොටසක්. උදාහරණයක් ඇරෙදි කියන්නකෝ දැන් මම ඒ කාලේ කරපු එකක් තමයි සතියක් විතර ඇහැට දකින්න රූපයට ඇලෙනවද ගැටෙනවද? ඇලෙන රූප මොනවද? ගැටෙන රූප මොනවද? ඔන්න ඔහම ඔහම ඔහම හොය හිටියා බල බල හිටියා. ඊළඟ සතියේ කනට දාගත්තා ඕක. අන් ඒ වගේ ඔබතුමිය බලන්න අන්න ඒ වගේ Tamanටම රුචි මොනවා හරි එහෙම ටිකක් හදා ගන්න බලන්න. සකස් කර ගන්න බලන්න. එහෙම වුණාම Tamanට තේරෙවි ඒ ඒ දේවල් වලින් අපිට තාම අහුවෙන්නේ මම මේකට අපි අසන්තෝෂ වෙන කාරණාවල් නම් නමුත් අහුවෙන්න පුළුවන් ඔය ඔය කියන සිද්ධි වලින් ඔය කියන කාරණාවන් වලින් අපි අපි තැම්පත් වෙන අපිව නිවිසන සීමකටපත් වෙන දේවලුත් ඔක ඇසි තියෙන්න ඕන. ඒකයි අපි තාමත් මේ විදිහට ඉන්නේ. ඒ නොවන කාරණා බොහොමයක් නෙවෙයි තියෙන්නේ සුළු ටිකක්. අන් ඒ ටික අල්ලගන්න පුළුවන් කමක් හම්බ වෙයි. ඒක හන්ද භවනාවට යන ඒත් එක්කම අර අර වගේ සාමාන්‍ය ජීවිතේදී පුළුවන් තරම් අල්ලන්න බලන්න මේක. ඒවා ආපහු හොඳට මතක් කරන්න. ඒක හොඳට මතක් කරන්න අපි ගණන් ගන්නේ නැහැ අතට සමානක් වෙලාවට. ඒ වුණාට ඒවා මුතුමැණික් වලටත් වඩා වටිනාකමක් කියන ඒවා කියලා මම කියන්න කැමතියි. මොකද මේ මේ චූටි චූටි සිහි ඇති කරගන්න පොඩි පොඩි නොට් වලින් තමයි නොට් ගැට වලින් වගේ තමයි අපිව මේකට හොඳට සම්බන්ධ කරලා තියෙන ඒ දැල හදාගන්න පුළුවන්කම හම්බුනේ. ඉතින් ආන් ඒකහන්ද හොඳයි එහෙම කරගෙන යන විදිය. අර ඔබතුමියගෙම ওই තියෙන කමඨාන් වාර්තාව ඊයේ ලියාපු එක අද කියවන භාවනාවට යන්න කලින්. එහෙම වුණා නම් අද දවසේ භාවනාවට හොඳ හොඳ මාර්ගෝපදේශනයක් එතනම හම්බ වෙවි. අහා මම මෙන්න මෙතන පොඩ්ඩක් අවුලක් කරගෙන තියෙනවා. ආ එහෙනම් මෙහෙම වෙන්න ඕන. ආ මෙහෙම වෙන්න ඕන. අන්න එහෙම පොඩි අදහස් ටිකක් ඔලුවට ආවේ. ඊට පස්සේ ඒක සිද්ධ වෙන විදිහ අපිට බලාගෙන ඉන්න විතරයි තියෙන්නේ. බොහොම හොඳයි. එහෙමයි ස්වාමීන් වහන්සේ ගොඩක් පිං සිද්ධ වෙනවා. මමයි මමයි මගේ මගේ කතාව මම ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන්නද? එහෙමයි කියන්න. ස්වාමීන් වහන්සේ මේ අද ඔබේ පාන්දර පහට විතර මම භාවනා කරන්න උත්සාහ කළා. ඒ අන්නේ කරුණු ටික තමයි ස්වාමීන් වහන්සේ මම ඉදිරිපත් කරන්නේ. තෙරුවන් නැදලා මෛත්‍රී භාවනාව කරලා ආනාපාන සති භාවනා කිරීමට පටන් ගන්නවා. එතකොට තදින්ම නාසිකා අග්‍ර පෙදෙසට සිත තබාගෙන ආයාසයෙන් හුස්ම ඉහළ පහළ දමන විට විනාඩි 3-4ක් සිත නාසිකාග්‍රේ පෙදෙසට අලවගෙන ඉන්න පුළුවන්. නමුත් નિરાයාසයෙන් හුස්ම ඉහළ පහළ වැටෙන්න ඉඩ ඇරපු ගමන් මගේ සිත පිට යනවා. එතකොට මම නැවතත් මම ඇත්තටම අද අද ප්‍රය භාගයක් විතරම කළේ මේ සයිකල් එක. මුලින්ම මුලින්ම හිත පිට ගිය ගමන් ආපහු හිත මේ අල්ලලා තියාගන්න try කරනවා නහ මේ ඒ කියන්නේ ආයාසයෙන් හුස්ම ඉහළ පහළ ගන්නවා ඒක අතහැරලා පොඩ්ඩක් වෙලා යනකොට පිටත් එළියට පයින්න ස්වාමීන් වහන්සේ එහෙමයි එහෙමයි ඉතින් මේව දැක්ක මට මට තේරෙන විදිහට මාව ටික ටික ප්‍රාථමිකම අවධියට වැටිලා වගේ තමයි ස්වාමීන් වහන්සේ මට තේරෙන්නේ මාත් ප්‍රාථමිකයි ඒක අපි දෙන්න එක බෝට්ටුවේ ඔව් ප්‍රාථමික බැජියෝ කියලා කියන්න පුළුවන් අපි දෙන්නට. මෙහෙම. ඔතරයි මට මේකට සුටි පිළිතුරක් ලබන්නේ. මෙහෙමයි තාත්තේ දැන් ඔබතුමා කියනවනේ විනාඩි කීපයක් කොහොම නමුත් බලන්න ඕ බලෙන් හරි ඉන්න පුළුවන් කියලා නාසිකක් දෙක ඔක නොවෙන්න පුළුවන් සීයේ එමයික ඒ වුණාට ඔබතුමාට හොඳටම විශ්වාසද හිත එහෙම දුවන්න පටන් ගන්නකොටම ඇල්ලුවා කියලාද විශ්වාස නැත්නම් දිව්වට පස්සේ ඇල්ලුවා කියලාද විශ්වාස? ටිකක් ටිකක් වෙලා ගියාට පස්සේ පොඩ්ඩක් වෙලා යනවා ස්වාමීනි. එකපාරටම තේරෙන්නේ. එතකොට තාන්ති බලන්න ඕ බලන්න එතන වෙනස අපි හිතන අපේ භාවනාවේ කමඨහන තමයි හුස්ම දැනීම නාසිකාග්‍රය තුල. පනාහි මාගේ භාවනාව නම් වේ. ඒ වුණාට හිත ස්වභාවිකවම පෙන්වන දේ තමයි ස්වභාව ධර්මය තුළ මේ හිතේ තියෙන සාමාන්‍යම ස්වභාවය තමයි මොකක්ද අර දුරංගමං ඒකචරං අසරීරං ඔය කියන කතාව. දුර ගමන් යනවා තනියමං තනියමයි ඉන්නේ කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ අර ධම්පදයේ ඔය කියන ගාථාවේ ප්‍රායෝගික සාක්ෂිය අපි ගාව පේන්න පටන් ගන්නවා අපි අර ස්වභාව ධර්මයට අඩිය තියෙනකොටම. නමුත් මං කැමති නැහැ. මම මොකද කරන්නේ? මේක අරගෙන එනවා මංගවට. ගේන එක ප්‍රශ්නයක් නැහැ. කමන්නේ. බලන්න අපිට සිහිය තියෙන හින්දා තමයි ඔය හිත ගිය වෙලාවේ ඒක අල්ල ගන්න පුළුවන්. අන්න ඒ සුළු මොහොත ගැන අපි සතුටු වෙනවා. අංක එක. එතනදී එතකොට අපි ගැන අපිට සාඩම්බරයක් හදා ගන්න පුළුවන්. දැනට මේ දුවන එක ගොඩක් වෙලා ගියාට පස්සේ නෙමෙයි අහුවෙන්නේ මට. මම මේක ගිහින් චුටි වෙලාවකින් අල්ලගන්න. චුටි වෙලා. එහෙනම් මේ ලෝකෙ ගොඩක් අයතෝ ඉන්නේ ඒක තේරෙන්නේ නැහැ. මායя කියන කෙනා අපි හිතමුකෝ එහෙම නැත්නම් තණ්හාව කියන එක අදාර දේශනා කළා වගේ අපිව අන්දෝගෙන වෙන වෙන ඒවා දාගෙන හිතන්න හරි මේ කරන්න අරගෙන ගිහිල්ලා වැඩ ගොඩක් වෙලා අවසානයේදී ලොකු ප්‍රශ්න ගොඩක් හදාගත්තට පස්සේ අපිට මතක් වෙනවට වඩා දැන් ඒ හිත අපි ඒ පැත්තට අරන් යනකොට යම් අවස්ථාවකදී අපිට අහු වෙන්න පටන් ඕක තවත් අභ්‍යන්තරයට ගියොත් එහෙම පටිච්චසමුපාදයේ තුලත් තියෙන කාරණා අපි අහු වෙන්නේ දුක්ඛ දෝමන සුපායස සම්භවಂತಿ කියන අර 12 වෙනි කාරණාවෙන් වගේ නා. එහෙමනම් අපි ඉන්නේ ගොඩක්ම ප්‍රාථමික තැන. නමුත් තාත්තේ ඔය කියන තැන ප්‍රාථමික නෑ. අපි මේක අල්ලනවා. අපි මේක අල්ලලා ආපහු අපි අරගෙන එන්න හදනවා ශරීරේ ගාවට. අන්න එතන අර බලපෑමක් වගේ එකක් තියෙනවා. ඒ බලපෑමෙන් මිදෙන්න හිත දුවනවා වෙන්න පුළුවන්. මගේ යෝජනාව තමයි එන්න හිත ගිය වෙලාවකදී බලන්න පළවෙනියෙන්ම හිත ගිය අවස්ථාවත් දෙවෙනියෙන් හිත ගිය අවස්ථාවත් අතර පරතරය කොච්චරක් වගේද? ඒ කියන්නේ ඒ ඒ හිත යන හිත දුර පනින අවස්ථාවන් වාර ගන්න වෙලාව වැඩිද අඩුයිද වගේ. ඊට පස්සේ ආයෙ හිතන්න පුළුවන් ආයෙ බලන්න පුළුවන් ඒ ඒ සිතුවිල්ලට ගියා කියන එක මම අල්ලන්නේ ගොඩක්ම ගියාට පස්සේද ඒක අඩු වෙනවද වැඩි වෙනවද ඒ කියන්නේ හිත යනකොටම වගේ ඒකට ආසන්නයම වගේ අල්ලා ගන්න පුළුවන් වුණාද කොහොමද ආන් ඒ වගේ මේක තුල බලන්න තාත්තේ මේක මේක ඇතුලේ මොන පැත්තට දුවන process එකක්ද progress එකක්ද තියෙන්නේ කියන මොන පැත්තට විකාශනය වෙන බවක්ද තියෙන්නේ කියන අන්න එතකොට අපිට අල්ලා ගන්න පුළුවන් එහෙනම් දැන් මගේ හිත ඩිවලොප් වෙමින් පවතිනවා මේක අල්ලගන්න සිහිය පැත්තෙන් ගොඩ නැගෙමින් පවතිනවා සිහිය දියුණු වීම පැත්තෙන් මේක ස්පර්ශ කරන්න පටන් ගන්නවා හිත අල්ලන්න පටන් ගන්නවා මේක යනකොටම හැබැයි හොඳම දේ තමයි අර අර අර මෛත්‍රී කියන එක නැත්තම් සාදර වෙනවා කියන එක ඒක තියෙන්න ඕන මේ හිත කියන එක දුවන එක ඒක හිතේ දෙයක් ඒක සාමාන්‍යයි ඒ දුවන එකට අපි පොහොර දානව නෙවෙයි ඒ හිත දුවන එක අල්ලගත්ත එක ගැන මනාපය හදාගන්න. ආ මෙතනදී තමයි මට සිහිය ඇති වුනේ කියලා. ඉතින් ආන් ඒ විදිහට අපි පුරුදු කරන්න බලමු. එහෙම වුණාම තාත්තේ අරගෙන එන්න හදන එක හොඳයි නාසික ආග්‍රේට හුස්ම බලන්න හදන එකට වඩා මම යෝජනාවක් කරන්නම්. ওই නාසිකාග්‍රය කියන්නේ ශරීරය. ඒ කියන්නේ පටවි ධාතුව. අපි මේ පැත්තෙන් කිව්වොත්. හුස්ම කියලා කියන්නේ වායව ධාතුව. හාද? එතකොට මේක ධාතු දෙකක් නෙව. මේක හරියට කොහොමද කියන්නේ? පොල් තෙලුයි ලාම්පු තෙලුයි නෑ ඊටත් වඩා වෙනස්. හරියට පොළොවයි වතුරයි වගේ තමයි ලේසි විදිහේ. පොළොවයි වතුරයි වගේ තමයි. එතකොට ඔබතුමාට ගොඩක් ලේසි නෑ වතුර නෙමෙයි හුලම්. පොළොවයි හුලම ඒවා. එතකොට ඔබතුමාට ගොඩක්ම ලේසි ওই නාසිකාග්‍රයට හිත ගන්න පුළුවන් නම් ඊළඟට හුස්මට යන්නේ නැතුව බලන්න ශරීරයේ තව තව කොටස් මොනවද තේරෙන්නේ ඒක එතකොට හිතට විචිත්‍රත්වයක් ඔතනින් හිත පණින්න හේතුව තමයි ඔය තියෙන ඒකාකාරකමට හිතේ තියෙන අකමැති. ඒක සාමාන්‍ය ඒක කාටත් තියෙන එක. ඒක හන්දා දැන් අපිට පටවි ධාතු අහුවෙලා තියෙනවානේ. නාසිකාග්‍රේ ස්පර්ශ වෙනවනේ. ඒ නාසිකාග්‍රේ කොහේ හරි කමන්නේ අහුවෙන දැනත් එක්ක එයාගේ සංඥාව තමයි හිත අපිට උගන්වන දේ තමයි දැන් ඔයා සුදුසුයි ශරීරය දකින්න කියන එක. නමුත් ඒකෙත් අස්සට බලපෑමක් කරලා තමයි අපි යන්නේ හුලඟ හොයාගෙන හුස්ම හොයාගෙන. ඒක මීටත් වඩා ගොඩක් අතිසූක්ෂම වෙන්න පුළුවන්. නමුත් අපිට දැන් එක දොරක් ලේසියෙන් මැරිලා තියෙනවා. ඒක පැත්තකින් අපි ඒක බලහත්කාරයෙන් ගත්තා තමයි ප්‍රශ්නයක් නැහැ. නමුත් දැන් දොරක් ඇරිලා තියෙනවා නාසිකාග්‍රේ තේරෙන හන්දා දැන් අපිට පුළුවන් කොහොමද කියන්නේ ශරීරයේ මේ පටවි ධාතුව නිරීක්ෂණය කරන්න පුළුවන් ලක්ෂණයක් තියෙනවා. විශේෂයෙන්ම ශරීරයේ බාහිර කොටස. ආන් ඒ ටික තාත්ති පොඩ්ඩක් බලන්න. නාහයට කිට්ටුව දැනෙනවද බලන්න. ඔව් ඇහැ තේරෙනවද බලන්න. කන ඔළුව ඔන්නෝම තේරෙනවද බලන්න. ඇඳන් ඉන්න ඇඳුම් තේරෙනවද බලන්න. මොනවා හරි හුලඟක් ඇඟේ වදිනවා නම් ඒව තේරෙනවද බලන්න. ඒවත් එක්ක මේ ශරීරය එක සැරිසරන්න ඉගෙන ගන්න බලමු අපි. ආන් එහෙම වුණාම භාවනාව තුළ අපිට දැන් සිහිය දියුණු කරගන්න අරමුණු මහ ගොඩක් තියෙනවා මේක ඇස්සේ. අපි හිතනවාට වඩා. අපි හිතන එක තුළ තියෙන්නේ කාර්මුණයි ඒක වනාහි ආනාපානය පමණයි. නමුත් බුදුරජාණන් වහන්සේ අපිට උගන්වන හැටියට මේක අපිට ගොඩක් අරමුණු තියෙනවා. අන් ඒක හන්දා බලන්න තාත්තේ ඒකෙන් අපිට දෙන ඒ ඇසිල්ලෙන් පුළුවන් තරම් ශරීරයම ප්‍රකට කරගන්න බලන්න. බාහිර පැත්ත අභ්‍යන්තරයට යන්න බැරි වෙන්න පුළුවන් ගාණක් නැහැ. බාහිරින් හරි ඒ ප්‍රකට වෙන ටික තවදුරට ශරීරය තුල තියෙන මේ ඕලාරික පටවි ධාතුව පුළුවන් තරම් ප්‍රකට කරගන්න. පුළුවන් තරම් පුළුවන් තරම් ශරීරය ප්‍රකට කරගන්න. ඒක අස්සක් මුල්ලක් නෑර යන්න පුළුවන් වෙන ගානට වගේ එනකොට නැත්තම් ඕකේ මැදට වගේ යද්දි හුළඟ පොඩ පොඩ අහුවෙන්න ගනි. හුස්ම තේරෙන්න ගනි. ගාණක් නැහැ. එතකොට අපි වර මුලින් උනේ හිත සිතුවිල්ලට පණින්නේ කුණාට පස්සේ කාලෙකදී හිත පණින්න පටන් ගනි හුස්මටයි ශරීරෙට. ඒක බොහොම හොඳ බොහොම හොඳ දියුණුවක්. හැටියට මම කියන්න කැමතියි අනිවාර්යෙන්ම දියුණුවක් තමයි. ඒකෙන් තාත්තේ ඕක ওই විදිහට වෙන එක ඒක හොඳ දෙයක්. ඒක වැරදි දෙයක් නෙවෙයි. අපි අපි භවනාව තුළ මේ වැඩේ අපිට දැන් සිද්ධ වෙමින් පවතී. අපි මේක කරගෙන යනවා. මේකෙන් හොඳ හොඳ විකාශනයක්, හොඳ වර්ධනයක්, වැඩිවීමක් තියෙනවා. ඒකයි මේ වගේ මේ සංඥාව. ඒකෙන් හින්දා ඒ වෙන දේවල් වලට සාදර වෙන්න බලන්න. ඒකට අකමැති වෙන්න එපා. බලන්න ඔබතුමා කොයි විදිහට ඉවසා විදිහට ඉඳලා භාවනාව අද කළා නම් ඊළඟ දවසෙත් කළා නම් බලන්න ඒ වාර්තා දෙක එකතු කරලා බලන්න ඔබතුමාටම තේරෙන යමක් ඔකේ අක්ෂය ඇති හිර වෙලා ලියවිච්ච නැති මට මෙච්චරත් මේක මේ මේ ප්‍රශ්නේ දිහා බලබල ඉවසාගෙන ඉන්න පුළුවන් කියන එක ඕකෙන් එළියට අපි හිතන්නේ නැහැ ඒක ඒක භාවනාවේ දියුණුවක් කියලා. නමුත් බුදුරජාණන් වහන්සේට ඒක දියුණුව. මේ ධර්ම මාර්ගයට ඒක තියෙනවා. ඒකෙන් තාතේ ඔය කරන විදිහ හොඳයි. අනිත් සමාදන් වෙලා ඒ විදිහට එක් කරන්න හිත දුවන එකට සාදරයි. දුවලා අහුවෙච්ච වෙලාව තිබ්බද? අහා ආයි ගිහිල්ලානේ කමන්නේ ආපහු එන්න කියලා අරගෙන එන්න ඒ එනකොට ඔබතුමාට තේරේ ශරීරය මතුවෙනවා නම් ඒකේ තේරුම දැන් අර අර එක එක ගේම් වල තියෙනවා මේ කාලේ ගහනකොට තිබ්බා මේ එක එක එක දොරකින් ගියපුවාම එයා කියනවා දැන් ඔයාට මේ මේ පැත්ත ඇක්සස් කරන්න පුළුවන් කියලා. ආ හරියට අර එයාපෝට් එකේ තියෙනවා නේද ටිකට් වගේක් ගන්න ඕන මං හිතන්නේ. අර යන්නේ නැති අයට කොහොමද කියන්නේ අහස යනවට නගින්න නැති අයට ටිකට් එකක් ගත්තාම ඒගොල්ලන්ට කියන ඔයාට මේ කොටස විතරක් ඇක්සස් කරන්න පුළුවන් කියලා. එහෙම එකක් තියෙනව නේද? එහෙමයි අන් ඒ වගේ තමයි දාන්නේ. අපිට මේ විසිටර්ස් ටිකට් එක හම් වෙලා තියෙන යක්. හැබැයි අපි දැන් කළොත් එහෙම එයා ෆ්ලයිට් එකට යන්න කෙලින්ම ඇදලා දානවා එළියට. අන්න එහෙම සීන් එකක් මේක ඇස්සේ තියෙනවා. ඇත්තම කියනවා නම් අපේ ජීවිතේ හැම සමානයි භාවනාව. ඇත්තටම කියනවා නම් ඒ ඒකමයි සිද්ධ වෙන්නේ. ඒ තියෙන ශාරීරික ස්වභාවයක්මයි මේ සිද්ධ වෙන්නේ. ඒක හන්ද අපි හඳුනා ගන්න බලමු. ඔකට පාලියෙන් කියන්නේ තන් නිමිත්තන් උගන්හාති කියලා. ඒ හිත අල්ලපු නිමිත් අපි ඉගෙන ගන්න ඕන. දැන් හිත අල්ලලා තියෙන්නේ අර ශරීරය කියන නිමිත්තයි මේ ශරීරයේ ස්වභාවය මේ ශරීරයේ හැටි නැත්නම් මේ බර සැහැල්ලු ස්වභාවය ටික දැනගන්නවා කියන එකයි ඒක අල්ල ගන්න බලන්න පුළුවන් තරම් ඒක වර්ධනය කරගන්න බලන්න කොච්චර කාලයක් ගියත් කමන්නේ ඔබතුමා ඉන්නේ භාවනාව තුළ නැත්නම් සිහිය තුළ බොහොම සන්තෝෂයි ඔබ වහන්සේට බොහොම පිං සාදු අවසරයි ස්වාමීන් වහන්සේ එහෙනම් දෙවන්සරණයි දෙවන්සරණයි මගේ කම්මටහන් වාස්තාව එදිනෙදා වැඩ කටයුතු කරන විට සුළු වේලාවක් තුල කරන ක්‍රියාවලදී සතියෙන්ම ඒවායේ යෙදෙනවා. උදාහරණ ලෙස මල් කැඩීම, කෝප්ප සේදීම, රෙදි අවුවැනි දැනීම දැනි දේවල්. ගෙවල් අතු ගෑම, මල් සහ එළවලු පැලවලට වතුර දැමීම වැනි වැඩි කාලයක් ගතවන වැඩවලදී කොටසින් කොටසට සිහිය පවත්වා ගැනීමට උත්සාහ කරනවා. ඒ වගේ මට පොඩ්ඩක් කියන්න. හරි මම හරි කැමතියි. මට පොඩ කියන්න කොහොමද ඔබතුමිය ඔය වගේ සිහියෙන් ඉන්නේ කියලා? ඒ කියන්නේ ශාමිනාංශ දැන් කෝප්පයක් අල්ලද්දී ඉස්සෙල්ලම අතට සීතල වගේ ගතියක් දැනෙනවා. ඒක ඊට පස්සේ හුදන ටැප් එක අරිනකොට ඒ දැනෙන ස්පර්ශය ඊට පස්සේ හොදනකොට ඒක ඉතින් තවත් වැඩිපුර සීතල දැනෙනවා. ඒක ඉතින් සිහියෙන්ම තියෙනවා. ඒ ඒ වගේ ස්වාමිනාංශ දැන් මල් කඩන් දිනවත් අතු ගන්නකොට දැන් කොස් අතර ගන්න කොස් අතර ගන්නකොට ස්පර්ශය සිහියෙන්ම කරනවා. අතු ගාද්දිත් අර බිම්ම ස්පර්ශ වෙනකොට සිහියෙන් කරනකොට ශබ්දයක් ඇහෙනවා. ඒක අර පිළිවෙලට එක දිගටම වගේ එක කරගෙන යනවා. මේක ඊට පස්සේ අනිත් පැත්තට හැරිලා. ඒ වගේ ඒ වගේ සිහිය පවත්වනවා ස්වාමීන් වහන්සේ. මල් දැන් මල් වලට වතුර දානකොට මල් කඩනකොට ස්වාමීන් වහන්සේ දැන් අර ගයෙන් කඩනකොටත් ටික් ගාලා සද්ද ඇහෙනවා. ඊට පස්සේ ඉතින් ඒවා පිළිවෙලට අහුරනවා මල් වට්ටියේ. මේක දැන් වෙන වෙන පාටක මලක් කඩනවා නම් ඒකත් ඒක සිහියෙන් කරනවා. සාමාන්‍ය සුදු මල් තමයි ගොඩක්. හ්ම්. දන්නවද ඇත්ත කතාවක් කියන්නද? එහෙනම් ස්වාමීන් වහන්සේ ආ හරි. අපේ සංස්කෘතිය තුල ඔය මම හිතන්නේ මේ බුදුහාමුදුරුවනේ ඕක ඩිසයින් කරලා තියෙන්නේ මේ මල් පූජා කරන එක එහෙම. ඒකේ රහසත් ওই සිහිය පිහිටවීමම තමයි. ධම්මජීවහාමුදුරුව මට මතක එක දේශනාවකදී ඒක කිව්වා. එහෙම එකක් තියෙනවා මම. හොඳයි ඊළඟට කියන්නකෝ. මේ වගේ කටයුතු වලදී සිතුවිලි පිටතට යන අවස්ථාද ඇති වෙනවා. ස්වාමීන් වහන්සේ මේ සතියේ නම් සිංහල අවුරුද්දට ගමේ ගිය නිසා දින 3කට වඩා භාවනාවට යොමු වීමට ඉඩ ලැබුණේ නැහැ. අවුරුද්දට ගමේ ගියාට පස්සේ මොකද කරේ? ඒවා ඒවා එතකොට සිහිය තිබෙන්නේ නැද්ද? ඒක ඉතින් ස්වාමීන් වහන්සේ ගමේ ගියාට පස්සේ ඉතින් අවුරුදු දෙකකට පස්සේ ගිය නිසා ඉතින් ඔය පුඩි අය හම් කියන්නේ සහෝදරින්ගේ දරුවන්ගේ දරුව පුංචි අය ඉතින් ඒගොල්ලෝ සෙල්ලම් කරන ඒවා කියන ඒවා ඒ වගේ දේවල් ඉතින් ඒ වගේ ඒවා එක්කනම් 100ක් කියලා තිබුණේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒක يعني ඉතින් ඒ මොකද සායනන්ත අවසරයි කීයක් තිබ්බ නෑමද එහෙම 80ක් කියන බෑ ස්වාමීන් වහන්සේ මේ සාමාන්‍යයෙන් ඔව් 80ක් කියන්න බෑ ස්වාමීන් වහන්සේ අර කියන්නේ අර ඒවා ගොඩක් අර වගේම සතියෙම කරා කියලා කියන්න බෑ ස්වාමීන් ඊට පස්සේ බුදුන් වැඳ මෛත්‍රී භාවනාව කිරීමෙන් පසුව ඔබ වහන්සේ උපදෙස් දුන් පරිදි නිහඬව බලා සිටියා සමහර අවස්ථාවල සිතවිලි ඇවුත් සිත පිටතට ගියත් නැවත ඉබේම කය තුලට ආවා. දිනක් මෙසේ නිහඬව බලා සිටින විට කය පුරාමය ද්‍රවමය ස්වභාවයක් ඇති වී ඒවා ගලාගෙන આવුත් උරස් කුහරය තුලට ඉරෙන ගතියක් දුටුවා. මේ ස්වභාවය ටික වේලාවක් තිබී නැති වී ගොස් යලිත් නිහඬව බලා සිට ටික වේලාවකින් භාවනාවෙන් අයින් වුණා. තවත් දිනවල භාවනාවට යොමු වුණ විට මෛත්‍රී භාවනාවෙන් අනතුරුව නිහඬව සිටින විට ආශ්වාසය හා ප්‍රාශ්වාසය උරස් කුහරය තුල ටික වේලාවක් දැනී එය ඉබේම නොදැනී ගියා. නමුත් මේ අවස්ථාවල කය නොදැනන තත්ත්වයක් ඇති වුණේ නැහැ. අවුරුදු වලින් පසුව මෙසේ භාවනාවට යොමු වී නිහඬව සිටින විට සිතට වෙනදාට වඩා සිතුවිලි එන බවක් දැනුණා. ඒ දෙස බලන විට ඒ සිතුවිලි සහෝදරයන්ගේ දරුවන්ගේ පුංචි දරුවන් තමා සිහියට නැගෙන්නේ. වසර දෙකකට පසුව දුටු නිසා මේ දරුවන් මම උපාදානය කරගෙන ඇති බව මට හැඟී ගියා. වව්. නැවතත් නැවතත් සිහියෙන්ම අවබෝධ කරගෙන භාවනාවට යොමු වුණා. මම ඒ අවස්ථාවේදී ස්වාමීන් වහන්සේ ඒ දරුවෝ ඒ කියන්නේ රූප දකින්න විට එයගේ කතා අහන විට මගේ ඇහැ කන යන රූප ඒ විඥානයේ සමග ස්පර්ශ වීම නිසා ඇතිවෙන ඵලයක් වූ ඒ සුඛ වේදනාවට අනුව ඇතිවෙන ඒ සංඥාව හා සංස්කාර කිරීමෙන් තමයි මේක උපාදානීය වෙන්නේ මේක විඥානයේ මායාවක් විඥාණයෙන් දැනගත්තේ මේ උපාදානීය වෙන්න හේතුව තණ්හාව කියලා ටික වෙලාවක් සිහි කරලා ආයිත් භාවනාවට යමු වුණා. ඉන්පසුව ඒ සිතුවිලි ගලා ඒවම තරමත්තුරට අඩු වුණා. ඉන්පසු හිසේ සුළු චංචල ගතියක් දැනුණා. මේ ආකාරයට විනාඩි 30ක් 45ක් පමණ බලා සිටියා. මේ දින කීපයම මේ ආකාරයට නිහඬව සිටින විට කය හොඳින්ම ප්‍රකට නොවුණත් හිසේ චංචල ගතිය උරස් කුහරය තුල ඇතිවෙන කැළඹෙන ස්වභාවය වගේ දැනුණා. මේ දේවල් දකිමින් විනාඩි 30ක් 45ක් පමණ භාවනාවේ යෙදුණා. කයට වේදනාවක් දැනුණු විට ඔබ වහන්සේ උපදෙන් දුන් පරිදි ඒ වේදනාව දෙස නොබලා සිටින විට නොදැනීම ඒ වේදනාවන් තුනී වී යනවා. සමස්තයක් ලෙස සලකන විට පසුගිය දිනවල භාවනා කිරීමෙන් සිත හා කය සංසුන් වීම අඩු වුණත් හැකි සෑම විටම භාවනාවට යොමු වීම හා උපරිමයෙන් නිහඬව ඒ සිදුවීම් දෙස බලා සිටීම ගැන මම සෑහීමකටපත් වෙනවා ස්වාමීන් වහන්සේ. පෙරුවන් සරණයි. සිහිය සම්බන්ධයෙන් කතා කරනකොට අපි හිතන රටාවක් හෝ එහෙම නැතිනම් එක්තරා අවස්ථාවකදී විතරක් භාවිතා කරන්න පුළුවන් දෙයක් කියලා හිතන්නේ. ඒ වුණාට සිහිය පැත්තෙන් ගත්තාම අපිට හැම අවස්ථාවකම සිහියට ගන්න පුළුවන් ලක්ෂණ තියෙනවා. අම්ම ඔය කියන විදිහට සාමාන්‍ය ජීවිතයේ දේවල් වලට සිහිය ඇති කරගන්න උත්සාහවන්ත වෙනවා කියන එක බොහොම හොඳයි. ඒ වෙන දේවල් නැවත මතක් කරන්න බලන්න. මේ මේ අවස්ථාවන් වලදී මෙහෙම මෙහෙම 100ට ලක් වෙනවා කියලා. ඒ වගේම සාමාන්‍ය ජීවිතේ හරුණාම අර භවනාවේදී අර වගේ දේවල් මතුවෙන එක පරණ අර දැකපු දේවල් මතුවෙන එක ඒක සාමාන්‍යයක් කියලා කියන්න පුළුවන්. හැබැයි අපි සාමාන්‍ය ජීවිතේ කටයුතු කරනකොට සිහියෙන් හිතනනම් මේ දකින්න රූප සිහියෙන් දැක්කනම් තාමත් අපි පුරුදු වෙලා නැහැ යම් සිහියෙන් දකින්න සිහියෙන් අහන්න සිහියෙන් කතා කරන්න ඒකයි ඒ දේවල් අපිට ඒ විදිහට ආපස්සට ගැටලුවක් හැටියට මතුවෙන්නේ ඕ මතු කරන්න පුළුවන්කම තියෙනවා අපි ඒ අවස්ථාවන්වලදී 100% කටිමත් කරලා හිටියනම් ওই කාරණාවල් ඒ විදිහට මතුවෙන්න තියෙන අවස්ථාව බොහොම අඩුයි. කොහොමද නමුත් අද අද මේ තාක්ෂණික දෝෂයක් තියෙනවා. මේක ගැන ආවේ මම තවදුරටත් පස්සේ ආයෙ විස්තර කරන්නම්. අර අම්මගේ ප්‍රශ්නේ විශේෂයෙන්ම අපි හිතනවා 100 කියන එක ඒ කියන්නේ ආපහු මුලින්ම කිව්වොත් එහෙම සිහිය කියන එක තාමටත් අපි අර එක එක විදිහට කිව්වොත් අර ශෛලගත වීමක් වගේ දෙයක් ගැන තාම අදහසක් තියෙන්න පුළුවන් වෙයි කියන හැටිය තමයි. ඊට වඩා මේක අපේ ජීවිතයට ප්‍රතිබද්ධ දෙයක් වෙන්නට යෝන. මොකද අර කෙලෙස් කියන දේ අපේ ජීවිතය තුළ හැම වෙලාවකම අපිත් එක්කම තියෙන දෙයක් හින්දා සිහිය කියන එක හැම වෙලාවකම තියෙනවා නම් තමයි ඒකෙන් බැහැර වෙන්න අයින් වෙන්න පුළුවන්කම හම්බ වෙයි. හැබැයි සිහියෙන් හිටියා කියලා ඒකේ බාධාවක් නැහැ කතා බහ කරන්න සාමාන්‍ය ජීවිතයක් ගෙවන්න. එහෙම මුකුත්ම මුකුත්ම දෙයක් නැහැ. නමුත් අර අපි එක්තරා විදිහක සිතවිලි රටාවකට නැඹුරු වෙන්න හිතුවොත් නම් ඒකට එක්තරා වටපිටාවක් ඌමනාම කරනවා. ඒ වුණාට අපි සිහිය අරගෙන යන්න බලමු අපේ සාමාන්‍ය ජීවිතේටම. ඒකයි අර මං අහන්නේ සාමාන්‍ය ජීවිතේට මේක ගත්තා නම් ගන්නෙ කොහොමද? ගත්තේ කොහොමද කියලා. ඒකේ අම්ම එතකොට දැන් ඔබතුමියම කිව්වා අර කොස්ස අල්ලනකොට ඒකේ සද්දය අහනකොට අන්න ඒ වගේ දේවල් වලදී කෝප හොදනකොට අන්න ඒ වගේ දේවල් වලදී සිහිය ඇති කරගන්න පුළුවන් කියලා. ඒ වගේ තැන් වලින් තමයි අපි මේක ගැට ගහ ගන්න පටන් ගන්න. ඊට පස්සේ අපි ඕක ඔතනින් නතර කරන්නේ නැතුව විකාශනය කරගෙන යන්න බලමු අපි කතා බහ කරන වචනයට පවා. එහෙම වුණාම පසු කාලීනව මේ අපිට කොච්චර කතා බහ කරන්න තිබ්බත් කොච්චර වැඩ කටයුතු කරන්න තිබ්බත් කොච්චර දේවල් හිතන්න තිබ්බත් අපි සිහියෙන් හිතපු විත්තිය අපි සිහියෙන් ඉන්න විත්තිය අපිට තේරෙන්න ගනීවි. එහෙම වුණා නම් අර අර විදිහට ගැටලුකාරී තත්වයක් හෝ නැවත මතක් කරලා එහෙම කරන එකක් අහු නොවෙන්න තියෙන ඉඩකඩ වැඩි. අපි සිහියෙන් හිටියා නම් ඒ දේවල් ටික සිහියෙන් මතක් කරන්න තියෙන එකක් මිසක ඒක 100ට උපකාරයක් වෙනවා මිසක අනිත් පැත්තකට අරන් යන්න තියෙන හැකියාවක් නම් නැහැ ධර්මානුකූල බැලුවොත්. ඒක හන්දා පුහුණුව කරගෙන යන විදිය හොඳයි. නමුත් තමයි හොඳ වචනයක් අවසානයේ කියවුණා හිතේ ශරීරය නොදෙනී යාම හෝ ප්‍රීතිය ඇතිවීම අන්නේ වගේ මොකක් හරි එකක් තමයි. එහෙම නොවුනාට ඒ ඒ දේවල් කෙරෙහි සිහින් හිටපු එක ගැන තෘප්තිමත් වෙනවා කියලා. අන්න ඒක හොඳ වචනයක් හැටියට මම වාර ගන්න කැමතියි. ඒක බොහොම හොඳ දෙයක්. මොකද වැදගත් වෙන්නේ මේ සිද්ධ වෙන සිද්ධිය තුල තියෙන්නේ මොනවද කියන එක නෙවෙයි. ඒ සිද්ධ වෙන සිද්ධි ටික අපි සිහියෙන් දැකලා තියෙනවද නැද්ද කියන එක විතරයි. හොඳට මතක තියාගන්න බලන්න ඕන ඒ සිහියෙන් හිටපු අවස්ථාවල් සහ සිහිය කැඩුන බිඳුන අවස්ථාවල් මොනවද කියලා ඒ සිහිය හොඳින් තිබිච්ච අවස්ථාවල් ටික නැවතත් ඇති කරගන්න බලන්න සිහිය කැඩිච්ච අවස්ථාවල් ටික ආපහු සිහියකින් පුරව ගන්න බලන්න ඊළඟ වතාවල් වල ඒ ටික තමයි යන්නේ භාවනාව තුළ සාමාන්‍යයෙන් සිද්ධ වෙනවා කියලා කිව්වා ඒත් එක්ක මුළු ශරීරෙම නොතේරුණාට මම හිතන්නේ මෘදු සැහැල්ලු හෝ ශරීරයේ නැති අතුරුදහන් වීමක් ගැන කතාවක් වුවම හිතන්නේ. ඊට වඩා අර හිත හෙලවෙන එකක් පපුව මොකක් හරි වෙන එකක් ගැන කිව්වා. ඒකේ තේරුම අපි හිත ඇතුලෙන් ආමේ බලාපොරොත්තු වෙනවා දැන් භාවනාව තුළින් යන්න ඕන ශරීරෙන් නැති වෙන තැනකට කියලා. හෝ ඊට කලින් තිබිච්ච භාවනාවේ අත්දැකීමක් හින්දා එහෙම දෙයක් බලාපොරොත්තු වෙනවා වෙන්න පුළුවන් නමුත් ස්වභාවිකවම තාමත් ඒ වගේ තැනක එකට යන්න හිතට අවසර නෑ වගේ වෙන්න පුළුවන්. ඒක ඒක උඩ පහළ යන සාමාන්‍ය කාරණාවක්. අපිට සාමාන්‍ය ජීවිතයේදී අපි පුරුදු කරන සිහිය අපේ තියෙන තැම්පත්කම එව නැත්නම් භාවිතා කරලා තියෙන ආරෂ්ඨායක මාර්ගයේ හැටියට ඊළඟට භාවනාව තුළදී සිද්ධ වෙන දේවල් තීරණය වෙනවා. ඒක හින්දා අර භාවනාව තුළදීත් අර බලාපොරොත්තු කියන එක අරන් යන්නේ නැතුව හුදෙක් භාවනාව කරනවා නම් අපි ආපහු එකතු වෙන්න ගනීවි මේ තියෙන දේත් එක්ක ඉන්න. ඒ කියන්නේ මේ තියෙන දේ කමටහනක් කරගන්න. මම හිතනවා ඉන්නේ එහෙම දෙයක් වුණොත් හොඳයි කියලා ඔබතුමියම බලන්න. ඔබතුමියගේ කමටහන් වார்த்தාවෙම තිබුණ වචන කීපයක් තමයි යෝක. එකක් තමයි ශරීරය මම හිතන්නේ පස්සදි ගුණ වලින් පිරුණ නැතුවට හරි ශරීරය මුදුනේ නැතුව හරි එහෙම නැත්නම් ශරීරය නොදෙක් නියාම නොවුනාට මෙන්න මේ වගේ දෙයක් වුණා අන්න එහෙම කතාවක් කිව්ව මට මතක හැටියට. ඒකේ තේරුමම මේ අපි අපි බලාපොරොත්තුවක් තිබිලා තියෙනවා මෙහෙම එකට යන්න ඕන කියලා. මම අවධාරණයෙන් කියන්න කැමතියි. එහෙම දෙයක් ඇති කරගන්න එක නෙමෙයි භාවනාවේ තියෙන ප්‍රයෝජන. සිහිය දිනු කිරීමේ ප්‍රයෝජනේ ඒක නෙමෙයි. මම දන්නේ වෙනස් ක්‍රමයක්. ප්‍රතිපත්තහනේ ප්‍රයෝජනේ ඒක නෙමෙයි. ඒකේ ප්‍රයෝජනය තමයි මේ මොහොත තුල පූර්ණ සතිමත් භාවයක් ඇති කර ගැනීම. එතකොට පූර්ණ සතිමත් භාවයට අභියෝග කරන එකම එක දෙයක් තමයි ප්‍රධානම දෙයක් තමයි අපේ බලාපොරොත්තු නැමියාවල් ඌමනාවල් වගේ කියන දේවල්. ඉතින් ඒකෙන් බැහැර වෙන්න පුළුවන් කමක් හම්බ වුණා කියලා කියන අවසානයේදී කොහොමද? තවදුරටත් ඒ කියන බලාපොරොත්තු ටික පැත්තකින් තියලා හුදෙක් වාඩි වෙලා ඉන්න මුකුත් නොකර ඉන්න බලන්න. එතකොට බලන්න දැන් අර මුකුත් නොකර ඉන්නවා කියන එක තවදුරටත් එතකොට විස්තර වෙනවා. තව ටිකක් අපිට පෙරන්න පුළුවන්. ඒකෙත් තියෙනවා බලාපොරොත්තුවක්. මුකුත් නොකර මං ඉන්නවා තමයි. ඒ වුණාට බලාපොරොත්තුවකට පොඩි නැමියාවක් තියෙනව නේද කියලා. ආන් ඒ ටික අහු වෙන්න ගත්තා. ඒක අහු වුණේ ඇත්තම කියනවා නම් ওই කියන වார்த்தාව සකස් කරපු හන්දා සහ ආපස්සට බලාපු හන්දා. ඒකින්දාම ඔය සිහියෙන් ඉන්න දේවල් ඒ ඒ මොහොතවල ටික හොඳට ප්‍රහාණය කරගන්න බලන්න, හොඳට ස්පර්ශ කරන්න, හොඳට අල්ලගන්න. ඒවා තුල සතිමත් වෙන්න බලන්න. මමට කතා බහ කරද්දී සිහිය දියුණු කරගන්න මම පොඩි පොයින්ට් එකක් කියන්නම්. මේකත් මම හිතන්නේ මිහිඳු මහරහතන් වහන්සේම සකස් කරපු ක්‍රමයක් වෙන්න ඇති. ඔය වන්දනාව. මේ වන්දනාව තුල අපි ගාත සජ්ජායනා කරනවානේ. ඒ වචන කියනකොට ඒ වචන කියන එකත් එක්කම මේ බලන්න ඔබතුමීට සිහියෙන් ඉන්න පුළුවන් අවස්ථාවක් තියෙවි. ඔකට මම පාවිච්චි කරේ එකක් තමයි මගේ වචනේ මමම අහගෙන හිටිය ඉයර්ෆෝන් එකක් අනේ ගහගෙන වන්දනා කරන්න ගත්තා. එතකොට මම කියන එක මට මැහෙනවා ඇතුලේ. පිටින් නෙවෙයි ඇතුලෙන් ඇහෙන්න පටන් ගත්තා. ඒ ඇහෙන එක වෙනයි. ඊට පස්සේ අපේ මේ කොහොමද මේ ලිප්ස් එහෙ මෙහෙ වෙන ඒවා තියෙනවා. ඊළඟට දිව එහෙ මෙහෙ ස්පර්ශ වෙන ඒවා තියෙන්න පුළුවන්. හැබැයි ගොඩක් සංකීර්ණ වෙන්න පුළුවන්. ඒ වගේ චූටි චූටි ඩීටේල් අල්ලන්න කිව්වොත් මුලින්ම. එහෙම කරන්න එපා. තමන් කියන ඒක අහගෙන කියන්න බලන්න. එහෙම නැතිනම් තමන් කතා බහ කරන තමන් සජ්ජායනා කරන වචනය තුලත් සිහිය දියුණු කරගන්න විදියක් අපි ඉගෙන ගන්න පටන් ගන්නවා. එහෙම ඔබතුමීට කරන්න අවසරයි ස්වාමීන් වහන්ස මම මම බුදුන් වඳිනකොට ඒ හැම ගාතාවකම තේරුම දැන් පාලියෙන් කියනවත් එක්කම ඒක තේරුම සිහි කරගෙන තමයි කියන්නේ. දැන් මගදී කැඩුනොත් මං ආපහු ඒ ගාතාවේ මුලට ඇවිල්ලා දැන් ඉතිපිසෝ ගාතාව කියන්නකෝ ස්වාමීන් වහන්සේ. එතකොට දැන් බුද්ධෝ කියන තැනදී ඒක වෙනස් වුණා නම් මං ආයේ මුල ඉඳලා ඒක කියාගෙන යනවා සිහියෙන්ම. හැම ගාතාවම මං සිහියෙන්ම ඒකේ තේරුමත් එක්ක කියන්න පුරුදු වෙලා ඉන්න ස්වාමීනාච. ඒ කියන එක හොඳයි යන්නේ. ඒ කියන එක ගැන නෙවෙයි මම කියන්නේ. අපි කියන එක අපිට දැනෙන විදිහක් තියෙන්න ඕන. ඕක කායන පුසිතා විහෙරති කියලා කියන්නේ. එතකොට ඔය කියන දේ අපිට ස්පර්ශ වෙන විදිහක් තියෙන්න ඕන. අපි ඒ කියන වචනය ඒ කියන ස්වරය මට මතකයි තායිලන්තෙට ගිය මුල මට තායි භාෂාව පස්සේ අජාන් කියවලි කිව්වා මම එකන් යනවා ඔය හරියට ඔය වැඩසටහන් වලට එකන් ගියා. ඒ කියන්නේ බහන කියන ඒවට එහෙම මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ. අජාන් කියවලි මට කිව්වා මේ දාවේ ඔය හාමුදුරුවරු කියන වචනවල සමහර තැන් ඇති කිව්වා තාත්තා කෙනෙක් වගේ ආදරෙන් කියන තැන් ඇති කිව්වා. සමහර වචන ඇති කිව්වා ටිකක් හැරට තදට කියන තැන් ඇති කිව්වා. සමහර වචන ඇති කිව්වා ඔහි ගලාගෙන යන තැන්. ආන් ඒ වගේ ඒ ඒ තැන් ටික අල්ලන්න බලන්න කිව්වා. මට ඇත්තටම ඒක ලොකු ලොකු මාර්ගෝපදේශනයක් වුණා තයි භාෂාව ඉගෙන ගන්න. කොහොම හරි අන්න ඒ වගේම අපි කතා බහ කරන එක ඒක දැනගෙන කියනවා ඒක හරි. මම දන්නවා ඒක තේරුම් අරගෙන කියනවා කියන එක හරි. ඒක හරි. තවදුරටත් බලන්න මේ කියන වචනයත් එක්ක අපි සතිමත් වෙන්න තවත් පැතිකඩක් තියෙන්න පුළුවන්. මේ තියෙන කාරණාව තවත් පැත්තකින් ස්පර්ශ කරන්න තවත් පැතිකඩක් තියෙන්න පුළුවන්. අම්මා කිව්වා මල් කඩනකොට අර ටක් ගාලා සද්දයක් එනවා. ඊට පස්සේ ඒ මල කොහොමද කියන්නේ ඒක තියන්න එක තැනක ලස්සනට තියන්න ඕන. එහෙම එහෙම කියලා. කෝපේ හොදනකොට ඒ කෝපය අල්තට අහු වෙන සීතලක් තේරෙනවා කියලා කිව්වා. අපි බලන්න එතකොට කෝපය අල්ලන හරිය එහෙමනම් එහෙම තියෙන්න පුළුවන්. නමුත් ඔබතුමීට ස්පර්ශ වෙන්න පුළුවන් සමහර කෙනෙක් ඇඳගෙන ඉන්න මොකද්ද කියන්නේ? මොනවද ඇඳගෙන ඉන්නේ සාරිය කියන්නේ? ඒක ඒක ඒක ඇඟේ ගෑවෙන්න පුළුවන්. අන්න ඒක අහුවෙන්නත් පුළුවන් එතකොට තවත් යන්න. අන්න ඒ වගේ අපිට මේක මේකත් එක්ක සිහිය දියුණු කරගන්න සතිමත් වෙන්න තියෙන නිමිති ප්‍රමාණය අනන්තයි අප්‍රමාණය අතරින්. ඒව තවදුරට එකතු කරගන්න බලමු. අපි හිතන්ට නාකයි මේක තුලින් මෙතන සිහිය කියන ඒ ඒ සම්පූර්ණ දෙම ෆුල්ෆිල් වෙනවා නැත්නම් සම්පූර්ණ පරිපූර්ණ වෙනවා කියලා හිතන්ට නාකයි යන්න. අර විදිහට කරන එක බොහොම හොඳයි. හරිම හොඳයි. තවදුරටත් බලන්න මේකත් එක්ක මොකට වචනේ තියෙනවා නම් කියන්න වෙන්නේ ආධ්‍යාත්මික වෙනවයි කියේ. ඒ වචනේත් එක්කම වෙන්න බලන්න. අන්න එහෙම වෙනකොට සාමාන්‍ය ජීවිතයේදී අපි කතා බහ කරද්දී පවා මට මතකයි තාරාජාන් කෙවිලි අර කියූප එකත් එක්ක මම ඉගෙන ගත්ත එක තමයි මම කතා කරන වචනවල සමහර වචන හැරෙන් යනවනම් මට ඒත් එක්ක සිහියේ ඇති කරගන්න ඕන එක එක පොටක් පෑදුනා. එක විදියක් හැදුනා. මොකද අර අර විදිහට මම හිත පුරුදු කරපු හන්ද ඒ වගේ දේවල් අල්ලපු හන්ද අල්ලන්න උත්සාහ කරපු හන්ද ආන් ඒ වගේ සාමාන්‍ය ජීවිතයේදී කතා බහ කරනකොටම මේ අර කියන පුහුණු අපි ගාවට කිට්ටු වෙන්න ගනී. එහෙම වුණා නම් එහෙම අපිට හැම වෙලාවකම සීයෙන් ඉන්න තව තව ක්‍රම මතු වෙන්න ගනීවි. හොඳයි කරගෙන යන පුහුණුව මං හරි සන්තෝෂ වෙනවා වන්දනාවේදී පවා එහෙම කරන එක ගැන වුණත් කාරුණික වෙන්නත් ඕන ඉතින් තමන්ගේ පැත්තෙන් වැරද්දක් වුණා නම් කමක් නැහැ කියලා හිතන අවස්ථාවක් තිබ්බත් කමක් නැහැ කියලා හිතන ඉඳලා හිටලා හෝ ඊට පස්සේ මේක සකස් කරගන්න බලන්න එහෙමයි හොඳයි යම් කරගෙන යන විදිහ මම අර අර අර කියපු යෝජනා ටික මම කරන්න කැමති ඊට බාහිර හැටියට ඒ වගේ වුණොත් හොඳයි කියලා මම අදහස් කරනවා හොඳේ එහෙමයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි බොවන්සේට බොහොම පිං තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ආත්මසන්න ඉතින් කමඨාන් වාර්තාව ඉදිරිපත් කරන්න සයන්හන්ස මයි අප්‍රේල් මාසේ 12 වෙනි සඳුදා උදේ බුද්ධ පූජාව සකස් කර බුද්ධ වන්දනාවෙන් අනුතුරුව පෙරුවන් සමා කරගෙන අරහම් බුදු ගුණේ ටික වේලාවක් වෙන්නෙහි කර පරයන්කේ සඳහා වාඩි වුනිමි. අරමුණු අරමුණකින් තොරව වාඩි වී සිටින විට ටික වේලාවකින් ටික දිගට සියුම් වේදනාවක් ඉහළ සිට පහළට දැනෙන්න විය. ඒ දෙස බලා සිටින විට ඒ සියුම් වේදනාව ටිකෙන් ටික ඉවත් වෙන බව දැනුනි. මුළු කය දෙසටම ටිකෙන් ටික අවධානය යොමු වේ. අවටි ශබ්ද ඇසි උහි යන බවක් හැඟේ. ඒ අතරතුර ආශ්වාසයේ ප්‍රාශ්වාසයේද දැනි නොදෙනි දැනි නොදෙනි යන බවක් හැඟේ. ඇතැම් විටක උදරයේ පිම්බීම හැකිලීමද දැනෙන්න විය. ඒ අතරතුර ෆෑන් එකේ ඇඟට වදින සුළඟට අවධානයේ යොමු වන විට අර දැනීම ඉවත් වී යයි. හිස කෙස් ටිකක් මූණේ දැවටෙන බවක් දැනේ. මුළු කය පුරාම සිත යොමු වන බවක් දැනුනි. ඒ අතර නලියන බවක්, අතේ ඇඟිලි හිරි වැටි ඇති බවක් දැනෙන්න විය. කය තරමක තද වූ බවක් හැඟේ. කකුලේ තද වේදනාවක් දැනි එය වෙත දැඩි ලෙස අවධානය යොමු වේ. තරමක් ඉවසා ගැනීමට අමාරු බවක් හැඟේ. ශරීරේ පුරා වරින් වර සිදුවන සිද්ධීන් වලට සිත යොමු වේ. සිතට කටයුතු බහුල බවක් හැඟේ. කම්මැලිකමක් නිදිමතක් නැත. කය පුරා මේ ක්‍රියාවලිය සිදුවන අතර ඇඟේ උඩ කොටස උණුසුම් වී දහදිය ගලන බවක් ටික වේලාවකින් දැනෙන්න විය. කකුල් ප්‍රදේශයේ නොදැනෙනවා වගේ. මේ ක්‍රියාවලිය තරමක වේලාවකින් පසු පරයන්කේ අවසන් කෙලෙමි. ඔළුව, මුහුණ, ශරීරයේ උඩ කොටස දහඩියෙන් තෙමී ගොස්ය. ඇස් වලින් කඳුළු ටිකක් බේරී ඇත. මේ කාලයේ විනාඩි 45ක පමණ කාලයකි. මේ දිනේ පරයන්කට මා වාඩි වූයේ භාවනා කරන අපේක්ෂාවක් ඇතිව නොවේ. ඇතිවීම ඇතිව නොවේ. සයන්හස මේ දිනේ සිදුවීම් අනෙක් දිනවලට වඩා වෙනස් බවක් හැඟේ. මේ සඳහා ඔබ වහන්සේගේ උපදෙස් පතමි. එසේම සයන්හස පසුගිය දිනවල ධර්මක කාලයේ වෙනස් ටිකක් අපි කට්ටිය වැඩිපුර ගැවසුණු කාර්ය බහුල ටිකක් කාලයක වුණත් ඒ ඒවා අතර සිත උපේක්ෂා වෙන බවක් සිත සමග කෙනෙක් ඉන්නා බවක් එහෙම හැඟුණු අවස්ථාවල් තිබුණා ඒ සතිය අර අපගේ සතුටු අතර සෙනග අතර ටිකෙන් ටික ඒ වාස එක සිටින සතියත් ටික ටික මොහොතකින් මතක් කර දීමක් වගේ දේකුත් දැනුණු බව ඔබ වහන්සේට දන්වනවා. ඉතින් ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි සයන් වහන්ස ඉදිරියේ කටයුතු කරගෙන යාම සඳහා. පෙරවන් සර්ණයි සයන් වහන්ස. ඔය කියන හැටියට කොහොම නමුත් අවධානය ශරීරය තුල තිබිලා තියෙනවා. ඒක කොහොම නමුත් දැඩි දැඩි වුණ බවකුත් එක තැනකදී කිව්වා. භාවනාදී අපි පුළුවන් තරම් බලමු අර මෘදු පස්සද්ධි ගුණ අපිට පුළුවන් තරමක් සකස් කරගන්න වගේ මූලිකව මොකද උදාහරණයක් ඇටියට කිව්වොත් සාමාන්‍ය ජීවිතේ පහුගිය දවස් ටිකත් එක්ක ගත්තොත් කාර්ය බහුලත්වයත් එක්ක ඉඳලා භාවනාවට යනකොට ටිකක් අපි උත්සාහ කරන්න පුළුවන් එක්තරා රටාවකට වගේ තීන්දුවෙන් වගේ ඒකත් එක්ක අපිට දැනෙන තේරෙන දේ ශාරීරිකව පවා යම් කිසි විදිහකට නිකන් හිතන්නකෝ බලපෑමක් කරනවා වගේ එකක් කියලා. මේකේ ධර්මානුකූලව බලනකොටම මේකේ බලපෑම එන්න ඕන විවේක නිස්සිත විරාග නිස්සිත උසග්ග පරිණාම කියන නිරෝධ නිස්සිත උසග්ග පරිණාම. ඔය ඔය කියන ලක්ෂණත් එක්ක. එතකොට ශාරීරිකෝ විවේකත්වයක් මානසිකෝ විවේකත්වයක් ආන්ගේ වගේ දෙයකටයි මේක තුල තියෙන බලපෑම සිද්ධ වෙන්න ඕන ධර්මානුකූල පැත්තේ. ඒක හන්දා අර වගේ අවස්ථාවකදී යන්නේ අපි පුළුවන් තරම් මෘදු සැහැල්ලුකමක් ඇති කරගන්න එක හොඳයි කියලා මම යෝජනා කරනවා. කොහොම නමුත් භාවනාව තුළ අර රැන්ඩම්ලි වගේ නිකන් දේවල් ටික මතු වෙලා තියෙනවා. කුස මතු වුණා, ඊට පස්සේ ශරීරය මතු වුණා, සමහරක් වෙලාට ඒක නැති වුණා, ඊට පස්සේ ඒ වුණාට ආපහු පාරක් මතු වෙලා තියෙනවා. පපුව ප්‍රදේශයේ දැනුණා, ඊළඟට අර උදරයේ පිම්බීම හැකිලිම් වගේ දේ මෙනෙහි වුණා. අන්න ඒ වගේ දෙයක්. එතකොට හොඳම මේ වෙන්න යන්නේ ඒ වගේ එකක් මෙනෙහි වෙන්න වුණාම Tamanට අහුවෙලා තියෙනවා එක්තරා විදිහකට හිත කියන කතාවක් අර ගාවිපා සූත්‍රය කියන වගේ අපිට එහෙම නැත්නම් සූද සූත්‍ර විශේෂයෙන්ම අපිට අහුවෙලා තියෙනවා ඒ දවසේදී රජ්ජුරුව කණ්ඩ කැමති කෑමට. එයා මේ මොහොත තුල ස්වභාවයන් ටික මෙයා පෙන්නලා තියෙනවා විශේෂයෙන්ම මම කියපු දේවල් වල ගොඩක්ම තිබ්බ ශරීරයේ ප්‍රකට වෙච්ච ඒවා. එතකොට මේ අපි පළමු හිතාමතාම වගේ ඊළඟට ඌමනායෙන් වගේ හිතට යම්කිසි දෙයක ඩිරෙක්ෂන් එකක් දීලා ශරීරය තුල දැනෙච්ච දේවල් අතර ඒ නොදැනෙච්ච දේවල් ටිකක් ස්පර්ශ වෙනවා හෝ ස්පර්ශ කරගන්න වගේ බලන්න බලමු. ඒ අතර ඔය ආනපානේ තියෙනවා නම් හොඳයි. ඒ තියෙන එක. ඒ ඒ දැනෙන එකත් එක්කම මේ අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕන ප්‍රධානම එකක් තමයි අර කියන මුදු සැහැල්ලු ගුණ ටික උපරංගවා ගන්නවා. අන්න එහෙම වුණාම මං හිතනවා ශරීරය තුළ යම්කිසි විදිහකට අර සමබරතාවයක් දරා ගන්න පුළුවන් බවක් එන්න පුළුවන්. ඕ එහෙම නැත්නම් රසය වැඩි වුණා නම් ඒක හන්දක් දාඩිය වගේ දෙයක් නම් දාන්නත් පුළුවන්. හැබැයි ඒක අපිට අර අතිශයින්ම දරා ගන්න අමාරු දෙයක් වගේ වුණොත් එහෙම ටිකක් වැඩිපුර ඒක එළියට බහ එළියට එන්න වගේ හදන්නත් පුළුවන් අම්මේ. සමහරක් විට පහුගිය දවස් ටික අර කපු කෑම හින්දාත් කඳුළු වගේ දේවල් නම් එන්න පුළුවන් කොහොම නමුත් පුළුවන් තරම් අපි බලමු පසදි ගුණ වලට කිට්ටු කරන්න අමක කොන්දරි දීමක් පටන් ගත්ත කියලා කකුල රිදීමක් පටන් ගත්ත කියලා සාදර වෙලා එයාත් එක්ක ඉන්න පුළුවන් නම් ඉඳලා මොහොතක් ඒ වේදනාවත් එක්ක ඉන්න පුළුවන් නම් ඉන් එහාට දරා ගන්නම නම් තියෙන්නේ තවදුරටත් දරා ගැනීමක්ම නම් තියෙන්නේ ඒ ඉරියව් බොහෝම දැනුවත් භාවයකින් මාරු කළාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මමට මම තේරුම් ගනි මේකත් මම සිහියෙන්මයි කළේ මේකේ මහ ලොකු වෙනසක් නෑ මේ නැහැ කියලා. ඒක එතකොට අපි දන්නවා අපිට අපි අවංක වෙන හින්දා අපි දන්නවා මම ඇත්තටම මේක කරන්නේ උමනාවක් හිතුවද නැතුවද ඉතින් අන්න ඒ වගේ ඒ ඒ සිද්ධි හොඳයි. එහෙම සිද්ධ වෙන එක, ඒ ඒ ඒ විදිහට හස් කරගන්න එක. ඒත් එක්ක සාමාන්‍ය ජීවිතය තුළ අර උපේක්ෂාත්වයට කිට්ටු කරන්න හිත යොමු කරනවා කියන එක හොඳ ලක්ෂණයක් හැටියට මම දකිනවා. අපි හිතමුකෝ අපිට තිබුණා කියලා දේවල් එක ඉන්නකොට ඒක නිකන් උදාහරණයක් විදිහට කියන්නකෝ දැන් මගේ ඕඩර් එකටම වෙන්න ඕන වගේ එකක් තිබ්බා කියන්නකෝ. එතකොට මේ භාවනාවත් එක්ක අපි ඉන්නකොට අපි ඉගෙන ගන්න පටන් ගන්නවා. නෑ ඊට වඩා තවත් ආකාර තියෙන්න පුළුවන් කියලා. උදාහරණයක් විදිහට කියනවනම් අද ආනපානෙ මට හොඳටම පේන්නම ඕන කියලා හිතුව උනාට ඇත්තටම එහෙම නොවෙන්න පුළුවන්. හැබැයි ඒ වුණාට ඒ නොවෙන එකට මම එකඟ වුණාම ඒක තුල අර ආනාපානෙ හොඳට තියෙන දවසටත් වඩා වැඩි හොඳට මට ඒක ඒක ඒක අභිරමණය කරන්න ඒක සන්තෝෂයෙන් බාර ගන්න පුළුවන් වෙන්න අන්න ඒ වගේ අයෝගික භාවනා අධ්‍යක්ීම් එක්ක සාමාන්‍ය ජීවිතයට යනකොට ඒක අපිට ලොකු රුකුලක් ලොකු ආශිර්වාදයක් වෙනවා සාමාන්‍ය ජීවිතයේ දේවල් වලට. ඒක බොහොම හොඳ එකක්. එහෙම එහෙම ශක්තියත් එක්ක ඉඳ වුණාම අපිට තේරෙන්න ගන්නවා අර අභ්‍යන්තර කතාව තුළ තියෙන යම් යම් විදිහේ කාරණා අහුවෙන්න ගන්නවා. එතකොට අපි නිකන් අර අපේ අපේ ස්වාධීනත්වය එක කල්පනා කරන තීරණයක් ගන්න තැනකට වගේ එන්න පටන් ගන්නවා. ඒක එතකොට අපිට අනිත් පැත්තෙන් කනට ගහන්න හදන්න පුළුවන් නෑ නෑ උඹ හරියන්නේ නෑ මෙහෙම වෙන්න ඕනේ කියලා. ඒ වුණාට අපිම මුහුණ දෙන්න පටන් ගන්නවා මේකේ මම හිතනවට වඩා මා මම ඒ කියන්නේ අභ්‍යන්තරයේ තියෙන මගේ ඌමනාය පාකම් කියන එක මාගේ තියෙන පෞරුෂය සමහරක් වෙලාවට විනාශ කරන්න හදන්න පුළුවන් කියන. එකයි කියන්නේ හිත කියන එක තරම් බලවත් හතුරෙක් මේ ලෝකේ නැහැ කියලා ඒ වගේම කියන අනිත් පැත්තට බුදුරජාණන් වහන්සේ හිත තරම් යාළුවෙකුත් අපිට හොයාගන්න නැහැ කියලා. අපි ඒ තරම් පිටියට යහපතට හදන්න. ඒ වගේම මේක අපි හඳුනාගත්තා. මේ මේ කියන දේවල් එක්ක හඳුනා තාම අපේ ශරීරයේ තිබුණා හෝ නැතා හෝ භාවනාව තුළදී හුස්ම දැනුණා හෝ නැතා හෝ මොනවා හරි වුණා අපි සිහිය කියන එක ප්‍රධාන කරගන්න වුණාම අපිට හැම හැම වෙලාවකම ඉන්න එක්තරා විදිහේ ජීවන ක්‍රමයක් සකස් වෙවි. අන්න ඒක අපිට සැනසීමක් නිවීමක් අවසර සයන්නස් ඇත්තටම එදා ඒ ඇති වුණු ක්‍රියාවලිය තුල අන්තිමට සියුම් සතුටක් ඇති වෙනවා මම සිතත් එක්කයි ඒ කාලය ගෙව්වේ කියලා මට ආනාපාන සතිය ප්‍රකට නොවුණාට දැඩි ලෙස මේ මගේ දා බලාපොරොත්තු කියන්නේ මම එහෙම බලාපොරොත්තුවක් ආවෙත් නැහැ ඒ වුණාට මම ඒ සම්පූර්ණ සිත සිත එහෙට මෙහෙට යන සිතත් එක්කයි මම හිටියේ කියලා එහෙම අන්තිමට සතුටක් හිතටම දැනෙනවා සයන්හන්ස. සිත එක්ක ජීවත් වුණා කියන හැඟීමක් තමයි එහෙම එහෙම හැඟීමක් ඇති වුණා සයන්හන්සේ සිද්ධිය කෙරවල. හ්ම් හ්ම්. ආ ඒක තමයි ඒක තමයි. අපි බලමු මේ වගේ අපිට අපි ප්‍රකට වෙන මේ දේවල් එක්ක ඉතින් අපි එහෙම උදව් උපකාරයක් ගන්න අතර අර අර අර නිමිත්තන් අපි කියන්නේ ඒ නිමිත්ත ඉගෙනගෙන හිත තැම්පත් වෙන සහ මේ ධර්මයට අපි කිට්ටු කරන ආරෂ්ඨාංගික මාර්ගයේ ඇතුළත් වෙන්න දොර හදලා පාර හද පාර පෙන්න දොර හදලා දුන්නාම අන්න ඒක වඩා වර්ධනය කරගන්න බලනවා. මේ එහෙම වුණාම අපි ඒත් එක්ක මේ අපේ අවධානය අවධානමත් කරගන්න අවධානය වැඩි කරගන්න උත්සාහ කරන්න බලමු. සාමාන්‍ය ජීවිතේටත් ඒත් එක්ක අරගෙන යන්න බලන්න පුළුවන් තරම ඒත් එක්කම කොහොමත් අපේ ජීවිතවල ලොකු පරිවර්තන සිද්ධ වෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය එක කාටවත් කරදරයක් තියෙන එකක් නෙවෙයි. පිටසහානිත හැමෝටම සැනසීමක් තියෙන. අන්නේම ලොකු ලොකු වෙනසක් ඇති වෙවි කියලා මම විශ්වාස කරනවා. ඒක එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු වාසයට දෙවන් සර්.